නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපිට තින් වාග්ය ලැබුණා වාග්යතුන් වහන්සේගේ ශාසනී පවතින කාලෙක ඉපදෙන්න එහෙමයි ස්වාමීනි මගපල්ලාභින්ගේ ඇසුරින්ද අපිට පිනක් තියෙන්න නැතු ඇති නමුත් ඒ ශාසනී දහම් හඬ වියකී යන්ත කලින් හරි ඉපදෙන්න ලැබුණානේ එහෙමයි මේ බණපද ඇහෙන ඇහෙන බණපදයක් ගානේ කුසල් උපදිනවනේ මොකද අසංකේයයක් බුදුරු නැතුව හිටියොත් කල්ප අසංකේය ඔබට මේ දැන් ඇහෙන බණපදේ කල්ප අසංකේයයක් ඇහෙන්නේ එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ධර්ම දේශනාවක ඇහෙන බණ පදයක් පදයක් ගානේ කුසල් උපදිනවා. පින් උපදිනවා. ඒක කොහොමද එහෙනම් කනට ඇහෙන දෙයකින් ඒක වෙන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. හේතුව ඒ කනට ඇහෙන දේ දුර්ලභයි. බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන. ඉතින් ඒ නිසා විශේෂයෙන් අද ධර්ම දානය දෙන පින්වතුන්ටත් විශාල භාග්‍යයක්. අද මේ පින්වතුන්ට අහන්න ලැබෙන්නේ දුර්ලභම කාරණාවක්. බණහන අයටත් ඇහෙන්න නොලැබෙන දෙයක්. නිතර බණහන අයට පවා අහන්න නොලැබෙන දෙයක්. ඒ තමයි නිවන ගැන තියෙන විග්‍රහය. ගොඩාක් අපි ධර්ම දේශනා කරලා අමා මහ නිවන ලැබේවා කියලා කියනවා. ඒකට නිවන කියන්නේ කොයි වගේ දෙයක්ද? කොහේ තියෙන එකක්ද? එහෙමයි. ඒකට ඒව අහන්න ලැබෙන්නේ නැහනේ. ඉතින් ලෝකේ කොතැනක හරි කෙනෙකුට මේක මේ අහන්න සලස්සන එක මේ ධර්ම දානෙ දෙන පින්වතුන්ට විශාල භාග්‍යයක්. ඒ ගැන ලොකු විස්තරයක් තියෙන නිසා අපි කෙලින්ම අද ඒ කාරණාව කතා කරමු. මහත්තයා මේ ඒ අද අපි ඉගෙන ගන්න කාරණාවේ මාතෘකාව තියෙන්නේ රූප සටහන් වලින් නිවන පෙන්විය හැකිද කියන ප්‍රශ්නේ. එහේ. ස්වාමිනී නාගසේනයන් වහන්සේ නිර්වාණය නිර්වාණය කියලා කියනවා. ඒ කියන දේ රූපයෙන් සතහනකින් වයසකින් ප්‍රමාණයකින් උපමාවකින් කාරණයකින් හේතුවකින් න්‍යායකින් එහෙම දක්වන්න පුළුවන්. එහෙමයි සම්. දැන් අපිට අපේ රූපේ මේ වගේ රූපේ උස මෙච්චරයි පල්ල මෙච්චරයි කියලා කියන්න පුළුවන්. ඒ වාගේ නිවන ගැන කියන්න පුළුවන්. දිග පළල උස මහත. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මහරජාණනි නිර්වාණය කියලා ලෝකේ කතා කරනවාද යමක්. ඒ ඒ නිර්වාණයට කිසිවක් සසඳන්න බෑ. ඒ නිසා ඒකට කියනවා අප්‍රතිභාග කියලා. ඒ නිසා නිර්වාණය රූප සටහනක් වයසක් ප්‍රමාණයක් උපමාවක් කාරණාවක් හේතුවාවක් ඒවා කරන්න ලේසි නෑ ඒක කරන්න අපහසුයි. එහෙමයි. ස්වාමී නාගසේනයන් වහන්සේ ওই කරුණ මම නොපිළිගනිමි. නිර්වාණ ධර්මී රූපයක් හෝ සටහනක් හෝ වයසක් හෝ තියෙන්න ඕන. මොකද ස්වාමීනි මේ මොකද මම එහෙම හිතන්නේ. ඊට පස්සේ එහෙම නැත්නම් එහෙම කරන්න බෑ කියන එක මට කියලා දෙන්න පහදලා දෙන්න. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා රජතුමනි එහෙනම් මං කාරණයක් පෙන්වන්න දෙන්නම්. සමුද්‍රය කියලා එකක් තියෙනව නේද? එහෙමයි රජතුමනි කියවන මොහොත කියලා එකක් තියෙනවා. ඔන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා රජතුමාගෙන් අහනවා "සෝ රජතුමනි මොහොතේ කොච්චර ජලය තියෙනවද? කොච්චර සත්තු ඉන්නවද මොහොතේ?" කියලා ඔබෙන් ඇහුවොත් ඔබ මොකද දැන් කියන උත්තරේ? කියනවා ස්වාමීනි මම එහෙම ඇහුවේ කාට කියනවා? එයා කෝතෝ ඇහුවේ අහන්න ඕනේ නැති ප්‍රශ්නයක්. මොහොඳේ වතුර කොච්චර තියෙනවද කියලා හෙව කොහොමද කියන්නේ? එහෙමයි සම්. මේ ඊළඟට මොහොතේ සත්තුයින් කොච්චර ඉනවද කියලා අහුව කොහොමද කියන්නේ? මේක ඒක කියන්න බෑ ඒක අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. මොහොතේ ජලකඳ එහෙම විග්‍රහ කරන්න බෑ බෙදන්න බෑ මනින්න බෑ. ස්වාමීනි ඒ විදිහට මම විස්තර කරනවා කියලා. ඉතින් රාජතුමනි ස්වභාව ස්වභා సౌందර්යයේ ස්වභාවයේම පරිසරයේම තියෙන මුහුද ගැනත් ওই විදිහට ඇහුවොත් උත්තර දෙන්න බැරි නම් මේ මහා සමුද්‍රයේ ජලය කොච්චරද ස්ථානින් කොච්චරද කියලා ඒක විශේෂ ඒක කියන්න විශේෂ නැත්තම් නිවනක් ගැන කොහොමද කියන්නේ කියලා එහෙමයි ස්වාමී. මහරජාණෙනි මහා සාගරේ ජලය ඉන්න ජීවීන් ගැන 이රිදිමතේකට ගණන් කරලා කියන්න පුළුවන්. ඒ සාරිපුත්යන් වහන්සේට එක දරා ගන්න තේරෙන්න කෙනෙක් ඉන්නවා නම් සාරිපුත්යන් වහන්සේට කල්පයක වැටෙන වැස්සේ වැහි බිඳු ගන්න ප්‍රඥාවෙන් දැකලා දකින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. නමුත් ඒවා අනිත්‍යයට තේරෙනවද? 이රිදිමතේකට මොහොතේ වතුර ගණන් කරලා සත්ව මුණක් ගණන් කරලා කියන්න පුළුවන්. ඒ 이රිදිමතේකටවත් නිවන ගැන නම් කියන්න බෑ. ඒ විදිහට නිවනේ දිග පළල රූපේ ප්‍රමාණේ එහෙම 이르දිමතෙකුටවත් නිවන ගැන එහෙම කියන්න බෑ. මොහොත කියන්න පුළුවන් මේ වතර ගණන් කළා. එහෙමයි ස්වාමී. මහරජාණෙනි තිබෙන්නා වූම නිර්වහණේ රූපයක් හෝ සටහනක් වයසක් ප්‍රමාණයක් උපමාවක් කාරණාවක් හේතුවක් න්‍යායක් දක්වන්නට නොහැකි බව තව තේරෙන්න තව උපමාවක් කියන්නම්. අරූපකායක දෙවිවරු දන්නව නේද ඇහුවා. අනේ ස්වාමීනි දන්නවා. අරූපකායක දිවිරුචන මහන්සයා දැන් අරූපාවචර ධ්‍යාන තියෙනවා. ඒ අරූපාවචර ධ්‍යාන අපි ගත්තොත් එහෙම ආකාසානංචායතනෙ විඥානංචායතනෙ ආකින්චඤ්ඤායතනෙ නේව සංඥා නාසඤ්ඤායතනෙ එහෙමයි සර්. ඊළඟ ආසඤ්ඤ සත්ව ඒ වාගේ අරූප මේ අරූප ගත්තොත් එහෙම ඒ ඇයිට රූපයක් ප්‍රකට නැහැ. ධ්‍යානයක්ද ස්වාමීනි? ඒ ධ්‍යානේ උපදවලා <laughs> ඒ ධ්‍යානෙන් මැරෙන අය එක්තරා දේවනිකායක උපදිනවා. කල්ප ගණන් ආයස. ඒගොල්ලන්ට ඉඳුරම් පහක් ඉඳුරම් පහ ප්‍රකට නැහැ. දැන් නින්දේ ඉද්දී නින්දේ ඉන්නේ කා ළඟට ගිහිල්ලා කොච්චර බන කිව්වත් ඒකට ඇහෙන්නේ නැහැ. නමුත් ඉඳුරම් පහ නැතුව නෙවෙයි. ගැඹුරු නින්ද ගැන ගැඹුරු නින්ද වගේ. එහෙමයි. ඒ වගේ තමයි අරූප ලෝකේ අරූපේ ප්‍රකට නැහැ. රූපේ ප්‍රකට නැහැ. ඒ නිසා තමයි ආලාර කාලාම උද්දකරාම පුත්ත ආදී ඒ අය අරූප ලෝකවලනේ උපන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ මව් දේවිය මහමායා දේවිය දෙව්ලොව ඉදින් මවට සැලකීමේහිලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළානේ. එහෙමයි ස්වාමීනි. මේ බුද්ධ ශාසනයේම ආචාර්ය සම්පත්තිය තියෙද්දී ආලාරකාරාම උද්දකරාම පුත්ත හොයාගන්න බැරි වුණා. ඒ හේතුව බැරුණා කියන්නේ අරූප ලෝක. ඊළඟට අසිත තාපසතුමා අඬන්නේ එයා මැරිලා අරූප ලෝකෙක උපදිනවනේ. එහෙමයි. ඒකට ඒ අසිත තාපසතුමාත් ඒ අරූප ධානයක් මේ වෙනස් කරගන්න හැටි දන්නේ ඒ ධානයේට වසඟ සිත් ඇතිවීම නිසා ස්වාමීනි එහෙම ඉපදින. ඒ කියන්නේ එයාට උපදින්නේ ඒක. එහෙමයි. ඒක උපදින්නේ ඒක. එයාගේ හිත වල්ලා තියෙන එතන, එයාගේ හිත නවතින්නේ එතන. එහෙමයි ස්වාමීනි. වෙනස් කරගන්න තේරෙන්නේ නැහැ. බුදු කෙනෙක්ගේ ශාසනය නම් විදර්ශනාවෙන් මේ උපන්නා වූ සමාධිය විදර්ශනා මාර්ගයෙන් වෙනස් කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වාගේ අරූප ලෝකයේ විමුක්තනා කියන්නේ රූපයක් ප්‍රකට නැහැ. එහේ. ඒතකොට ඒ වාගේ අරූප දිව්‍යංගේ රූපයක් වයසක් දැන් නම් ටිකව ළමා කාලේ යම් වැඩිහිටි කාලේ කියලා පෙන්වන්න පුළුවන් ද රූප සටහනක් නැති කෙනෙක්දී. එහෙමයි. තේරුණා නේද? එහේ. මේ වාගේ උපමාවක් ඒකට ඒ අරූප ලෝකෙ ඉපදිච්ච දෙවියා ලස්සනයිද කළුයිද සුදුයිද මහතයිද එහෙම බෑ. ඒ කියන්නේ රූපේ ප්‍රකට නෑ. ඒක විශේෂ වෙන්නේ නැති කාරණා. ඒක විශේෂ වෙන්නේ නැති කාරණාව. ආන් ඒ වගේ මේ තියෙන ලෝකතලවල තියෙන සමහර දේවලුත් උපමා වලින් සටහන් වලින් කියන්න බැරි නම් ඒ මේ සියලු ලෝක වලින් ඉක්මවා ගිය අමා මහ නිවන ගැන රූප සටහන් හැඩතල වලින් කොහොමද කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ කියනවා මහරජාණෙනි ස්වરૂප වශයෙන් නිර්වාණය කිසිවක් නැත්තේ. ස්වરૂප ස්වરૂප කියන්නේ හැඩතල පාට එහෙමයි. එහෙම නිවන හැඩතල පාට වලින් කියන්න බෑ කියනවා. එනමුදු ගුණ වශයෙන් උපමා නිදර්ශන මාත්‍රයක් දැක්විය හැකියි. ඒ නිවනේ තියෙන ගුණ වශයෙන් උපමා නිදර්ශන මාත්‍රයක්. උපමා වලින් නිවන ගැන අල්ප මාත්‍රයක් පොඩි සංඥාවක් දෙන්න පුළුවන්. එහෙම සර්ව සම්පූර්ණ නෙවෙයි. සංඥා මාත්‍රයක් දෙන්න පුළුවන් නිවනේ තියෙන ಗುಣ ගැන. නිවන ගැන නෙවෙයි නිවනේ ಗುಣ ගැන. එහෙම ඉතින් ස්වාමීනි අනේ මට ඉක්මනට කියලා දෙන්න. ස්වාමීනි මම ওই විස්තරය අහලා මගේ හිත දැන් දැවිලා තියෙන්නේ. මාගේ හෘදයේ ඇති දාහය සීතල මඳුර වචන නැමැති මන්ද මාරුතයෙන් දුරුකොට නිවා වදාළ වෙනවා. එහෙමයි. මහරජාණෙනි නිවනේ නම් ಗುಣ අල්ප මාත්‍රකින් කියන්න. ඒක කියන්න නෙළුම් මලේ එක ගුණයකින් කියන්න පුළුවන්. ඊට පස්සේ ජලයේ තියෙන ಗುಣ දෙකකින් කියන්න පුළුවන්. ඖෂධයේ ඇති ಗುಣ තුනකින් කියන්න පුළුවන්. මහා සමුද්‍රයේ ಗುಣ හතරකින් කියන්න පුළුවන්. භෝජනී ගුණ පහකින් උපමා අරන් කියන්න පුළුවන්. ආකාශයේ ඇති කාරණා 10කින් උපමා අරන් කියන්න පුළුවන්. චින්තාමානික රත්නයේ ඇති ගුණ 3කින් උපමා අරන් කියන්න පුළුවන්. රත්සඳුන් හරින් ඇති ගුණ 3කින් සාරවත් ගිතෙල් වල ඇති ගුණ 3කින් ගිරිශිකරයේ ඇති ගුණ 5කින් අල්ප මාත්‍රයක් නිවන ගැන යම් සංඥාවක් දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒකට මේ අවුරුදු 27ක රහතන් වහන්සේ නමක් එතකොට ඒ උත්තරමයන්ගේ ප්‍රඥා සම්පත්තිය දැනුම් සම්භාරේ ඥානය ධර්ම ධාතු අවබෝධ කරපු විදියනේ දැන් අපිට මේව තේරෙන්නේවත් නැහැනේ ස්වාමිනී නාගසේනියන් වහන්සේ පියුමේ ඇති එක අංග ගුණේ නිර්වාණයට පිවිසියේය කියන්නේ නෙළුම් මලක තියෙන එක එක ස්වභාවයක්කින් නිවන විස්තරේ නිවන ගැන යම් සේයාවක් කියන්න පුළුවන් කිව්වනේ මොකද්ද දැන් රාජ්‍ය රෝහන්නේ ඒතර රජ්ජුරුවන්ට නාගසේන මහරහතන් වහන්සේ කියපු උපමා ටික මතක තියෙන එක ඊළඟ පොදුමේ. එහෙමයි ස්වාමීනි. දැන් අද මේ බණ අහනකොට ඊළඟ මොහොතෙන් කලින් මොහොත අමතක ඒකයි. ඉතින් ඒ නිසා ඉතින් ඒ නිසා දැන් මට මතකයි දැන් මේ ධර්ම දේශනාවලදී එහෙම මේ මේ පින්වතුන් කිසිම ඥානයක් මේ කල්පනාවක් නැහැ. ඔය හැම එක්කම සාදුකාර කියනවා. බුදුන් උපන්නේ මේ ලංකාවේ කියලා කිව්වත් පිළිගන්නවා. ඔහොම කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේ ඉපදුනේ තායිලන්තයේ කියයි. එතකොටත් මේ මිනිස්සු සාදුකාර පවත්වනවා. ඇදලයි කියන්න ඕනේ මිනිස්සු මේ බුදුන් උපන්නේ තායිලන්තයේ කියලා. කියනකොට මොන්න මේ මිනිස්සු සාදුකාර දෙනවා. මොන හරි ඇදෙන්නම නෝනන්නේ. ඉස්සර බුද්ධ කියන වචනේ නිවන කියන වචනේ ඊළඟට මොකක් හරි ආදීනකට ඒකෙන් තමයි සාදුකර දෙන්නේ. ඉස්සර 아무තු රටාවක් තිබ්බ ධර්ම දේශනාව. ඉතින් ඒවා අපි සාමාන්‍ය මිනිසුන්ගේ ශ්‍රද්ධාව විදියට එහෙම දකිනවා. නමුත් නුවණින් විමසලා බලනකොට ප්‍රඥාවේ දෝෂයක් තියෙනවා. මොකද හැම වෙලාවෙම සාදුකාර දෙදී ඉන්නවත් එකයි කියන දේ හොඳට තේරුම් ගන්න එකයි කියන්නේ දෙකන්නේ. නේද? ඊට පස්සේ කියනවා ඔන්න මේ නෙළුම් මල නෙළුම් මලක ස්වභාවය කියන්නේ නිවනේ ස්වභාවය පොඩ්ඩක් පෙන්වන්නේ මෙහෙමයි. නෙළුම් මල පියුම දිහි නොතැවරි තියෙනවා. මහරජාණනි නිර්වාණය කියන්නේ කිසිම ක්ලේශයක තැවරුණ එකක් නෙවෙයි. ඔන්න ඔහොමනම් නිවන ගැන කියන්න පුළුවන්. ස්වාමීනි එහෙමයි. ස්වාමීනි කාරණා විමසගන්න ඉතලා දැන් සමාධිය කේසවල තැවරිලා තියනවාද? මේ සමාධිය උපද්දවගේ සමාධිය තුළ තෘෂ්ණාව නැද්ද? රාගදේශ මොහ නැද්ද? සමාධිය තුළ නැත්තේ නීවරණනේ. තේරෙනා නේද? ඇයි සමාධි උපදගත්ත කෙනා තෘෂ්ණාවෙන් නිදහස් වෙලාද? මේ සමාධියෙන් එයා සමාධිය නැගීටපු ගමන් ආයෙ යාගේ ජීවිතේ පරණ මට්ටමට එනවන්නේ. ස්වාමිනේ පරිද්දෙන් නිවනේ කිසිම නිවනේ කිසිම ක්ලේශයක් නෙළුම් මල වතුරේ නොතැවරී තියෙන වගේ කෙලෙස් එක්ක නම් තැවරිලා නැහැ. ඒ නිසා දැන් අපි හිතන, පතන, කල්පනා කරන, ගන්න වචන අපිට පේන හැම දෙයක්ම කෙලෙස් එක්ක තැවරිලා තියෙනවා. ඒ නිසා මහත්තයා මේ නිවන කියන එක ගැන සාමාන්‍යයෙන් අපේ ලෝකේ තේරුම් ගන්න බෑ. ඒ හේතුව අපි කතා කරන වචන හිතන වචන දේවල් ඔක්කොම ඉක්මවා ගිය තැනක තියෙන්නේ. ඉක්මවා ගිය දෙයක් ඒක. ඊට දැන් මේවා ඇසුරෙන් මේ ටික හොඳට කන් යොමු කරගෙන ඇහුවොත් මේවා ඇසුරෙන් නිවන ගැන යම් පැහැදීමක් හිතේ. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් නිවනට පැහැදුණු. යා ලෝකයේ අග්‍ර දෙයකට පැහැදුණා කියනවා. නිවනට මොහොතක් හරි වැහැදුනාද ඒ ඒ මොහොතේ රැස් වෙන පුණ්‍ය විපාකය වචනෙන් සංඛ්‍යාවකින් කියන්න බෑ කියනවා. එහෙමයි. ඇයි මහත්ය අහලා නැද්ද කාන්තකාශ්‍යය නිවන් දැක්කේ මේ නිවන ගැන අහලා අහ වචනයක් අහලා ඒකට පැහැදිලා. ස්වාමිනේ අවස්ථාව මතක කරන්න බලන්න. ඒකේ තියෙනවා කාන්තකාශ්‍යය. එහෙ. මහ බෝධිසත්වය තට්ටු කළා මේ කලවේට සතු කළා තියෙනවා මේ එම්බා මේ මාගේ මිත්‍රය උඹ මාව මේ එතර කරෝපන් මං ඒ අමා විමුක්තිය ලබාගෙන උඹලා සූපත් ලෝකයා සූපත් කරනවා එතකොට ඒ කාන්ත කස්සයන් මැරිලා කියලා දෙව්ලෝ උපදිනවා ඊට පස්සේ පස්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ළඟ ධර්මය අහලා සෝවන් වෙනවා කාන්තක දිවි පුත්‍රයා එතකොට ඒ සෝවන් වෙලා තියෙන්නේ අර එදා කාන්ත කස්සයට පිටරට අට්ටු කරලා කියනවනේ මං යම් විමුක්තියක් ලබනවා ඒ විමුක්තියෙන් ලෝකෙ සුවපත් කරනවා කියලා. ඒ වචනේට හිත පැහැදිලා. අස්සයාගේ හිත පැහැදිලා. ඒ පින් බලෙන් ඊළඟ ජීවිතයේදීම උපද්දවන නිර්වාණය. මේ නිවනට පහදිනවා කියන එක සුළුපට දෙයක් නෙවෙයි. ඒකයි මේ නිවන ගැන දැන් සාමාන්‍ය වෙනදා බණ අහපුවයිද අද ටිකක් දුෂ්කර වෙන්න පුළුවන් නිවන ගැනනේ කියන්නේ. එහෙමයි. නමුත් පැහැදුනොත් කෙනෙක් පැහැදුනව තමයි. ස්වාමීනි අතන අර්ථයක් තියෙනවා වගේ අර කෙලස් නොතේරුණු තැන ස්ථානය කියලා ඒ පහදන තැන. ඕකේ එතන තියෙන මෙහෙමයි. එතන උපමාවත් එක්ක. එහෙමයි. ඒ තමයි නෙළුම් මල තැවරිලා නැහැ වතුරට. එහෙමයි. ආමීන්. නිවන කෙලස් එක්ක තැවරි නැහැ. එහෙමයි. ඒ කියන්නේ සකල ක්ලේශ ප්‍රහාණය වෙච්ච තැන. සෝවන් වෙනවා යනෝ ස්වාමීනි නිවන අත්දකින අවස්ථාවද නෑ සෝවන් වෙනවා කියලා කියන්නේ නිවන අත්දැකීමක් නෙවෙයි සෝවන් වෙනවා කියන්නේ සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවා එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකිනවා. එහෙමයි. දැන් මෙහෙම හිතන්නකෝ අපි දැන් අපිට තියෙන ප්‍රශ්නේ දකිනවා. එහෙයි. නිදහස් වෙලා නැහැ. එහෙමයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි මේ ඉන්න මේ මේ ගොඩනැගිල්ලේ මෙහි සර්පෙක් ඉන්නවා කියලා අහලා තිනවා කලින්. අපි ඒක අදාහගෙන ඉන්නවා. යම් මොහොතක සර්පය දකිනවා. ඒ වගේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අදාගෙන ඉන්නවා. යම් මොහොතක දකිනවා. එහෙමයි. අපි දැක්ක පමණින් එයා දැන් සර්පයා ඉන්න දැක්ක පමණින් සර්පය අයින් කළා නෑනේ අපි. එහෙමයි. ඊට පස්සේ ඒ දුටු සත්‍ය සත්‍යඥාණයටපත් වෙලා ආර්ය සත්‍ය පිළිබඳව ඒ විමසා විමසා එහිලා නුවණ මෙහෙවල සම්පූර්ණ සකල ක්ලේශ ප්‍රහාණය කරනවා. ඒ අනිත්‍ය අනිත්‍ය වශයෙන් දුක දුක වශයෙන් ඒ විදුලි එළියෙන් දකිනවා වගේ. ඒ මොහොතට දැකීම තුළින් සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවනේ මහත්තයා. එහෙමයි ස්වාමීනි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් මෙතන නිවන කියන එකත් එක්ක මාර්ගඵල කතාව අපි ගන්න නැතුව අමාමහ නිවන කියන වචනේම ගන්න එක සුදුසුයි. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ යන අපි බලමු ඒතර රජු වහන ජලයෙන් මොනවද ස්වාමීනි ගන්න තියෙන උපමා දැන් හැම එකම රජු වහනවා මහරජාණෙනි ජලය සිසිල් දැවිලි තැවිලි නිවා දමනවා. ඒ වගේ තමයි නිර්වාණය කියන්නේ සිසිල් දෙයක්. සියලු කෙලෙස් දැවිලි තැවිලි නිවා දමනවා. එහෙමයි. එහෙම තමයි නිවන ගැන තේරුම් ගන්න තියෙන්නේ. මහරජතුමනි ජලය ක්ලාන්ත වූ පීඩාවටපත් වූ පිපාසිත වූ ග්‍රීෂ්මෙන් තැවී ගිය ජනයාගේ පසුපක්ෂි ප්‍රජාවගේ කියන්නේ සතා සිව්පාවාගේ පිපාසය දුරු කරනවා. ඒ වගේම මහරජාණනි නිර්වාණය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වලින් හටගත්තා වූ සකල විද කෙලෙස් පිපාසයන් දුරු කළා දානවා මහරජාණෙනි ජලයෙන් ওই වාගේ උපමාවක් කරන් කියන්න පුළුවන් එහෙමයි ස්වාමීනි සංසිඳවලා දානවා දැන් පිපාසයන් තියෙන්නේ රාගෙන් තෘප්තිමත් නැහැ එහෙමයි ද්වේෂෙන් තෘප්තිමත් නැහැ මෝහෙන් තෘප්තිමත් නැහැ කෙලෙස් වලින් තෘප්තිමත් නැහැ පිපාසිතයි කෙලෙස් වලින් ඉතින් නිර්වාණය කියන්නේ පිපාසයේ සංසිඳ වෙලා ඉන්න කෙනෙක්. ඊට පස්සේ අවශ්‍යතාවයක් නැහැ. පිපාසයක් නැහැ සාහන්. දැන් වතුර බොන්න බොන්න පිපා තිබ්බ කෙනා වතුර බීලා ඉවර වුණාට පස්සේ ආයෙ බොන්න ඕන කියලා එකක් නැහැ. එහෙමයි. ඒතර වතුර ගැන සංඥාවක් ඔහුට නැහැ. ඒ වගේ තමයි රාග දේශ මොහොල පිපාසිත යන්නේ. අමහා මහ නිවන අධ්‍යක්ෂ කෙනාට රාගය කියන කතාවක් නැහැ යාගේ ජීවිතේ. ද්වේෂය කියන කතාවක් නැහැ. මෝහය කියන කතාවක් නැහැ. ඒකනේ අර අන්දවනේ වැඩි සුභාදිරණියට ඒ මානවකයා රාගය ගැන කියද්දී සුභාදිරණි කියන්නේ ওই රාගය කියන්නේ මොකද්ද කියලා මම දන්නේවත් නැහැ. ඒ රහතන් වහන්සේලාගේ ජීවිතවල ඒ ඒ කතා නැහැ. ඊට පස්සේ තියෙනවා ස්වාමිනී මොකද්ද මේ ඖෂධ වලින් ගුණ තුනක් කියන්න පුළුවන් කිව්වේ? කියනවා රජතුමනි ඖෂධය රෝග පීඩා නිමාවටපත් කරනවා. ඒ වගේම අන්න ඒ වගේ නිවන කියන එක සියලු දුක් නිමාවටපත් කරන දෙයක්. ඊට පස්සේ මුලින් කියන ඖෂධයේ වසවිස පීඩා විඳි සත්වයන්ට පිළිසරණ දෙනවා. වසෙන් විසෙන් පීඩාවටපත් වෙලා මාරාන්තිකව ඉන්න අය සුවපත් කරන්නේ ඖෂධයෙන්. ඒ වගේ තමයි ක්ලේශ වස විසින් පීඩා විඳින සත්වයන්ට පිළිසරණ හදලා දෙන්නේ නිවනින්. එහෙමයි ස්වාමීනි. නිවන තමයි පිළිසරණ. පිහිට වාසවිස කැවිලා ඉන්න කෙනාට පිහිට වෙන්නේ බෙහෙතනේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි කෙලෙස් වලින් ඉන්න කෙනාට පිහිට නිවන. නිවන. ඒ වාසවිස වලට බෙහෙත ලැබුණ නැත්නම් ඖෂධේ මැරිලා යනවනේ. එහෙමයි. ඒ වගේ සත්‍යය නිවන ලැබුවේ නැත්නම් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය කියන සසරට වැටෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඔහු සූපත් කරන්නේ අර ඖෂධි නිවනින්නේ. එහෙමයි. ඊට පස්සේ තියෙනවා සියලු දුක් නිමා කරනවා කියනවා. ඊළඟට ඖෂධ සත්වයා මරණයෙන් වළක්වයි. ඖෂධයෙන් මරණයෙන් වළක්වනවා. ඒ වගේ තමයි නිවනින් ආය ආයමත් ඉපදෙන ආය ආයමත් මැරෙන එක සූපත් කරලා දෙනවා. නිවන ගැන එහෙම කියන්න පුළුවන්. දැන් මේ මිනිස්සු මොකවත් දන්නේ නැතුව මිනිස්සු කෙනෙක් මැරුණාට පස්සේ කියනවා අනේ නිවන් පුරේට යත්වා. එහෙමයි ස්වාමී. ඊළඟට අනේ නිවන් දකින්න කලින් මේ මුණ ගැසීත්වා. නිවන කියන එක ගැන මොකද්ද මිනිස්සු දන්නේ? මොකද්ද නිවන ගැන දන්නේ මේ සත්‍යය? ඉතින් ඒ නිසා වචන ටිකක් අල්ලගෙන දඟලවිලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඕන ඖෂධවල ඕන ওই ಗುಣ තුන ගන්න තියෙනවා. ඊළඟට මහා සමුද්‍රයෙන් ගුණ හතරක් ගන්න පුළුවන් කියනවා කිව්වා. ඉතින් අපි විරාමයෙන් ඒක කතා කරමු. ස්වාමීන් අවසරයි ඔබ වහන්සේ මේ උතුම් මේ මිලිඳු රාජ ප්‍රශ්නය සඳහන් පැනේ විසඳමින් අපට නිවන පැහැදිලි කරන්න උත්සාහ ගන්න අවස්ථාව අපේ සදහවතුන් වනුමාන වශයෙන් අනුමෝදන් වන අවස්ථාව. ස්වාමීනි අපි සාමාන්‍ය ජීවිතයේ ගත කරනකොට අපි වෙනත් කාරණා වටහා ගන්න අභ්‍යවකාශය හෝ ග්‍රහලෝක හෝ සාපේක්ෂතාවාදය හෝ කළු කුහර හෝ ආදි වශයෙන් අපි මොනතරම් අපේ කාලය සමහර විට මෙලං ගාන්ධබ්බය එහෙමයි ගාන්ධබ්බය පැහැදිලි කරන්නේ නිට්ටයව හොයන්නේ <laughs> නේද? එහෙමයි ස්වාමී. ඉතින් එක එක විප්‍රකාර මේ හොයන්න යන්නේ කි. මේ බලන්නකො නිවන ගැන පහදන දේවල්. එහෙමයි ස්වාමී. ඉතින් අපි දැන් අද කාලෙත් රහත් වෙලා රහත් වෙලා කියන අය දර්ශනීය දර්ශනීය කිකේ යනවා මිසක්කා. මේ අමාමහා නිවන ගැන රහතුන්ගේ ධර්මයේ කිව්වනම් කොච්චර හොඳද නේ. මේ නිවනේ ಗುಣ සිහිපත් කරගන්න ඕනේ. ඒකනේ හිත පහදවා ගන්න හරි නේ මහන්සයා. දැන් අපිට උනත් අපිට තේරුමක් නැහැ නේ. අපි මේ රහතන් වහන්සේලාගේ ධර්මයනේ අහලා. මෙහෙම එකක් වෙන්නද? දැන් අනිත් රහතන් වහන්සේ මේ නිවන ගැන කියද්දි කියනවා මේ උපමා අරන් යම් මාත්‍රයක්. මේක කාරණාවෙන් උපමා අරගෙන නිවන කියන එක ගැන යම් පුංචි ශේයාවක් නිවනේ ಗುಣ ගැන කියලා දෙන්නම් කියලා තමයි මේ උපමා ටික කියන්නේ ස්වාමීනි. එතකොට රහතන් වහන්සේලා පවා මේ අමාමහ නිවන කොච්චර ගැඹීර කොට සලකනවද? එහෙමයි. නේද? ඒ නිසා නිර්වාණ අවබෝධය කියලා කියන්නේ සුළුපට දෙයක් නෙවෙයි. මේක මහා පුණ්‍යවන්තයන්ට මහා නුවණැතියන්ට ඊළඟට මේ මහා පුරුෂයන්ට සාක්ෂාත් කරන්න පුළුවන් දෙයක්. ඉතින් අපි මේ පින් කර කර කුසල් කර කර නුවණින් විමසයන්ස සුදුසුකම් තමයි මේ හදාගන්න හදන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා දැන් අර අපි කිව්වේ සාගරේ කාරණා හතර. මහරජාන්නේ මහා සමුද්‍රයේ සියලු කුණපයන්ගෙන් තොර වූ දෙකි. සමුද්‍රේ කුණු රඳින්නේ නැහැ. එහෙමයි. පිරිසුදු. ඒ වගේ තමයි කියනවා අමා මහ නිවන සියලු ක්ලේශ කුණපයන්ගෙන් තොර වූ දෙයක්. සමෙනි. කිසිම තැනක කිසිම වචනයක කෙලෙසයක් නැහැ. එහෙමයි. දැන් අපි කතා කරනකොට අපේ වචනවල ඕන තරම් අඩුපාඩු දෝෂ තියෙන්න පුළුවන්. එහෙමයි. මිනිසුන්ට අපි ඕන තරම් අපේ වැරදි හොයන්න පුළුවන්. ඕන තරම් අපේ අඩුපාඩු මිනිසුන්ට හොයන්න පුළුවන්. කිසිම විදිහක නම් නිවනේ නම් දෝෂයක් හොයන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි උපමාව. මහා සමුද්‍රයේ සුවිශාලය බැසගත් කෙනෙකුට ඊතර මෙතරක් නොපෙනී. සියලු ගංගා ජලයන්ගෙන් ඒ නොපිරි. මහරජාණන් නිර්වාණය කියන්නේ සුවිශාල දෙයක්. බැසගත් කෙනෙකුට ඊතර මෙතර පේන්නේ. නිවන කියන එක ඊතරක් මෙතරක් පේන්නේ. සියලු සතුන් වැදගත්ද ඒ නොපිරි. කොච්චර නිවන් දැක්කත් නිවන පිරෙනවා කියලා කන්නේ. අපි නිවන් පුරේ කියන එක නගරයක් නම් ඒකට සීමාවක් තියෙනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේ අපේ ලෝකේ වචනේ නිවන් පුරය කිව්වට ඒක එහෙම කන් නෙවෙයි. ඒක කොයිතරම් වතුර ගියත් සාගරේ පිරීලා ඉවර වෙන්නේ නැහැ වගේ. කොයිතරම් සත්‍යය නිවන් දැක්කත් නිවන පිරෙනවා කියලා එකක් නැහැ. ඉතින් ඔහොම තමයි කියනවා මහා සාගරයෙන් ගන්නෙ. තව උපමාවක් ගන්න පුළුවන් කියනවා මහා සාගරයෙන්. මහා සාගරයේ සුවිසල් සත්වෝ වාසය කරනවා කියනවා. ඉතින් මහා සාගරයේ තමයි ඉන්නේ මහත්තයා සාමාන්‍යයෙන් කිලෝමීටර් 500000 එහෙමයි විශාල සත්වයෝ ඉන්නවා. මහා සත්වයෝ. ඒ වගේ තමයි කියනවා බුද්ධ ශාසනයේ මේ අමා මහ නිවනේ වාසය කරන්නේ නිර්වාණය කීනාසව බලප්‍රාප්ත වූ චිත්ත වශීභූත වූ නිර්මල වූ මහත් වූ රහතුන්ගේ වාසස්ථානය සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආනන්ද නන්ද රාහුල අඤ්ඤා කොණ්ඩඤ්ඤාදි මහා උත්සමයේ වාසය කරපු තැනක් තමයි අමා මහ නිවන කියන්නේ එහෙමයි ස්වාමීනි මහරහතන් වහන්සේලාගේ භූමිය ඊට පස්සේ කියනවා මහා සමුද්‍රයේ අපරිමිත අනේක විද විපුල රළ පුෂ්ප කුස්මයන්ගෙන් ගැවසී ගත්තේය කොළවල් පාර ඒ වගේ මුහුද ඇතුලේ තියෙන දිය මල් නොයි සුන්දර. ඒකට බලන්න නාගසේන මහරහතන් සාගරයේ පත්ල මුළු සාගරයේ දෙස දිවසින් දකින්න හැටි. එච්චර පුෂ්පය තියෙනවා කියන රාළ පුෂ්පය. සාගරේ. එහෙයි ස්වාමීනි. වෙරල් වලත් ඇතුලේ ඉතින් නොයෙක් වස්තුව ඒ වගේම මහරජාණන් නිර්වාණය අප්‍රමිත අනේක විදු විපුල විද්‍යා විමුක්ති පුෂ්ප කුස්මෙන් ගැවසී ගත්තේ. මහරජාණනි ওই සමුද්‍රයේ ওই උපමාව නිවනට සම්බන්ධ කරලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියන නාගසේනයන් වහන්සේ මේ කන බොන දේවල් වලින් උපමා පහක් කියන්න පුළුවන් කිව්වේ. එහෙයි. කියනවා රජතුමනි භෝජනයක් කියලා කියන්නේ සියලු සත්වයන්ගේ ආයුෂය දරන්නේ භෝජනෙන්නේ. ඒ වගේ තමයි කියනවා ජරා මරණ නසපු කෙනාගේ ආයුෂය දරන්නේ නිවන. නිර්වාණය සාක්ෂාත් කළවුන්ගේ ජරා මරණ නැසීම වශයෙන් ආයුෂ දරන්නේ. ඒ කියන්නේ කෙලෙස් නසපු කෙනාගේ කෙලෙස් නසනවා කෙනෙක්. එහෙමයි සර්. ඒ කියන්නේ රහත් වුණානේ. එහේ. ඒ රහත් වෙච්ච කෙනෙක් මොහොතක් හරි ඉන්නවා කියන්නේ. ඒ ඉන්න ජීවිතේට මොකද්ද කියන්නේ? නිවනනේ. ජරා මරණ නසපු කෙනාගේ ආයුෂනේ නිවන කියන්නේ. එහෙමයි සර්. නිර්වාණය කියන්නේ ජරා මරණ කෙලෙස් නසපු කෙනාගේ ආයසය. තේරුණා නේද? ඊට පස්සේ දැන් අපි කියමුකෝ බක්කුල මහරහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා මේ අවුරුදු 80ක් හිටියා. ඒ අවුරුදු 80 කියන්නේ බක්කුල මහරහතන් වහන්සේගේ නිර්වාණය. එහෙමයි ස්වාමී. ඒ නිර්වාණ ආයස. එහෙයි. ඊට පස්සේ කියනවා තවද මහරජාණනි භෝජනයේ සියලු සත්වයන්ගේ බල වඩන්නේය. ඒ වගේම මහරජාණන් නිර්වාණය සාක්ෂාත් කළ සියලු සත්වයන්ගේ 이르දි බල වඩන්නේය. ආහාරයෙන් බලයේ ශක්ති වඩනවනේ. ඒ වගේ නිවන කියන්නේ 이르දි බල වඩන එක. ඊට පස්සේ කියනවා රජතුමනි ආහාරයේ භෝජනේ සත්වයන්ගේ ශරීර ස්වභාව ඇති කරනවා. හරිනේ ඒක තේරෙනවද? ඒ වගේම මහරජාන් නිර්වාණය සාක්ෂාත් කළ සියලු සත්‍යයන්ගේ ගුණ ස්වභාව වඩනවා. මේ ලෝකේ ගුණ ස්වභාව වඩවන්නේ නිවනින්. එහෙමයි. මහරජාණනි භෝජනී සියලු සත්‍යයන්ගේ සාගිනි පීඩා සංසිඳවයි. ඒ වගේම මහරජාණන් නිර්වාණය සාක්ෂාත් කළ සියලු සත්වයන්ගේ සියලු කෙලෙස් පීඩා සංසිඳවයි. කුසගිනි නැති කරනා වගේ ආහාරේ කෙලෙස් පීඩා සංසිඳවන්නේ නිවනින්. මේ උපමා මාත්‍රයක් නිවනේ ಗುಣ මාත්‍රයක් විස්තර කරනවා එහෙමයි ස්වාමීනි කියනවා රජතුමනි භෝජනීය සියලු සත්වයන්ගේ සාගින්නෙන් හටගත් දුර්වලතා දුරු කළයි ඒ වගේම නිවන කියන්නේ සාක්ෂාත් කළ සියලු සත්වයන්ගේ සියලු කෙලෙස් දුක් සාගින්නෙන් හටගත් දුර්වලතා දුරු කළයි භෝජනීය ඇති මේ පස්වෙනි ගුණය නිවනින් කියන්න පුළුවන් කියලා සාගින්නෙන් පීඩා විඳින දුර්වල වෙන කෙනෙකුට කෑමක් ලැබිච්ච ගමන් ඒක නැති වෙනවා. ඒ වගේ කෙලෙස් වලින් පීඩා විඳ විඳ තැවි තැවිනේ අපි මේ සංසාරේ යන්නේ. එහෙමයි. ඒ ඔක්කොම දුක්ඛන්දරව නිවල දානවා. ඒ තැනට කියන නමක් නිවන. ඒ දුක් නැති වෙච්ච තැනට. එහෙමයි ස්වාමීනි. කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කිව්වා ආකාශයේ තියෙන ಗುಣ 10ක් අරන් නිවන ගැන කියන්න පුළුවන් කියලා. එහෙමයි ස්වාමීනි. මොකද්ද ඒ? මහරජාන්නේ ආකාශයේ නූපදී ආකාශයේ ඉපදෙනවා කියලා එකක් තියෙනවද? නැහැ ස්වාමී. මිය නොයයි. චුත නොවේ. යලි ඉපදෙන්නේ මැඬලිය නොහැකි. ආකාශය ආක්‍රමණය කරන්න බලන්න. සොරුන්ට ගත නොහැකිය. කිසිවක් ඇසුරු නොකළේය. ආකාශයේ තියෙන මොකක් හරි මත නෙවෙයිනේ. ආකාශයේ පක්ෂීන්ගේ ගමන ඇත්තේ. නොඇසී ඇත්තේ. අහස වහන්න බෑනේ. අනන්තයි. ඒ වගේම නිවන කියන්නේ උපදවන එකක් නෙවෙයි කියන්නේ. නිවන කියන්නේ ඉපදිච්ච දෙයක් නෙවෙයි. ආකාශේ කොහොම මතක තියාගන්නේ. නොදිරයි, මිය නොයයි, චුත නොවේ, යලි නූපදී, මැඬලිය නොහැක්කේ, සොරුන්ට ගන්න බෑ. කිසිවක් ඇසුරු කළේ නෑ. නිවන කියන්නේ තවත් දෙයක් මත පිහිටලා තියෙන එකක් නෙවෙයි. දැන් අපි ගත්තොත් සීලය ගත්තොත් අපේ සීලේ ඉන්ද්‍රිය සංවරය මත තියෙනවා. ඉන්ද්‍රිය සංවරයේ තියෙන්නේ විසුක දස්සන නොමැරීම මත. නුවණින් කල්පනා කිරීම මත. එතකොට ඒ සීහියයි කල්පනාව සීහිම සීහි කල්පනාව නැති වෙච්ච ගමන් ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙච්ච ගමන් සිල් කැඩෙනවා. එතකොට ඒක ඇති වෙන නැති වෙන ස්වභාවයක් තියෙනවා. මොකද තවත් එකක් මත පිහිටලා තියෙනවා. එහේ. තේරුණා නේද? නිවන තියෙන තවත් දෙයක් මත පිහිටලා නෙවෙයි. ඒ නිසා නිවනට තව කිසිම දෙයකින් බලපෑමක් කරන්න බෑ. හේතුවක් නිසා නෙමෙයි හේතුවක් හේතුවක් නිසා නෙවෙයි කියන එක මේ කියන්නේ. කලින් අවස්ථාවක හොඳට කල්පනාවෙන් අහගෙන ඉන්න ඕනේ නේද? කල්පනාවෙන් අහගෙන ඉන්නකොට තමයි මේක මේ හිතට යන්නේ ටිකක්. ඊට පස්සේ නිවන කියන්නේ තවත් දෙයක් ඇසුරු කරගෙන නෑ. ආර්යයන්ගේ ගමන ඇත්තේ. අර අහසේ පක්ෂීන් යනවා වගේ ඒ නිවනේ සැරිසරන්නේ රහතන් වහන්සේලා. එහෙමයි ඊට පස්සේ නොඇසී ඇත්තේ කොහෙන්වත් වහලා දොරගුළු දාපු එකක් නෙවෙයි නිවන කියන්නේ. එහෙමයි. අනන්තයි. මහරජාණන් ආකාශයේ තියෙන ওই ಗುಣ 10 අර නිවනට මේ මාත්‍රයකින් නිවනි ಗುಣ පෙන්වන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කියනවා ස්වාමී නාගසේනයන් වහන්සේ මැණික් මැණිකේ ගුණ තුනක් ගන්න පුළුවන් කිව්වේ මොකද්ද? ඒතර මේ එකක් විස්තර කරලා ඉවර වෙනකොට අර මුලින් කියපේව මතක තියාගෙන රජතුමාගේ සිහි බුද්ධිය කල්පනාව මතක ශක්තිය කොහොමද? බුදුරජාණන් වහන්සේ පිරිනමන පාල අවුරුදු 500කට පස්සේ ගිහි උපාසකවරු. අද කාලේ ගිහි මිනිස්සුන්ට කොච්චර අමතක වෙනවද? ඉස්සල්ලාම අමතක වෙන්නේ ගිහි මිනිස්සුන්ට මුල. මුල අමතකයි. ඊට පස්සේ කෙලෙහි ගුණ අමතකයි. හරියට තේරෙන්නේ මේ කොහොමද මේ ධර්මයේ? ඊට පස්සේ තියෙනවා මණිකේ. තියෙනවා මාණිකේ, චින්තා මාණිකේ රත්නය කැමැති සියලු දේ දෙයි. ආන්නේ වගේ තමයි නිවන කියන්නේ කැමැති සියලු දේ දෙනවා. සැපය. ඊට පස්සේ කියනවා මණික බොහෝ ජනයාට සතුට උපද්දයි. මණික අපිරිය නැහැ නේ කාටවත්. මාණිකේ කවුරුත් කැමති නැහැ. නිවන කියන්නේ නිර්වාණය මහා සතුට උපද්දවන දෙයක් කියන්නේ. මාණික්‍ය රත්නේ මහත් බැබලින් ඇති කර දෙනවා. මා මණිකකින් බැබලෙනවනේ වටිනාකමක් දෙනවා. ඒ වගේ නිර්වාණය මහත් බැබලින් ඇති කර දෙයි. මේක මණිකේ තියෙන ස්වභාවය ඒ විදිහට ගන්න පුළුවන් කියනවා නිවන යම් විදියකට හරි නිවනේ ಗುಣ තේරුම් ගන්න. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා මේ නාගසේනයන් වහන්සේ මේ රත් හඳුන් වලින් උපමා තුනකින් නිවන ගැන කියන්න පුළුවන් කියේ මොකද්ද? මහරජාණන් රත්හඳුන් හරය ඉතා දුර්ලභයි. ඒ වගේම තමයි නිවන කියන්නේ ඉතා දුර්ලභයි. එහෙමයි. ඊට පස්සේ කියනවා මහා මහරජාණන් රත්හඳුන් හරය අසාමාන්‍ය සුවඳින් යුක්තයි. නිවන කියන එක අසාමාන්‍ය සැප ගුණ සුවඳින් යුක්තයි. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා රත් හඳුන් හරේ සියලු ජනයාගේ ප්‍රශංසාවට. කවුරුත් ඒකට බනින්නේ දොස් කියන්නේ අගුණ කියන්නේ. ඒ වගේ නිර්වාණයේ සියලු ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට බඳුන් වෙනවා. ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට. ඔන්න ඔය හඳුන් වලින් අරන් ওই විදිහට නිවන ගැන යම් දෙයක් කියන්න පුළුවන් කියන්නේ. ඊට පස්සේ ස්වාමීනි මොකද්ද මේ ගිතෙල් වලින් කරුණ තුනක් ගන්න ඕන කිව්වේ? එහෙයි. ඊට පස්සේ කියනවා මහරජාන්නේ සාරවත් ගිතෙල වර්ණ සම්පන්න. පිරිසිදු පැහැයක් හොඳ ගිතෙල් වල එළඟි තෙල් වල සොඳුරු පැහැයක් තියෙනවා මහන්සිය. ඔය කවලන් ඒවා නෙමෙයි. ඒකට නිර්වාණය කියන එක ගුණය නැමැති වර්ණයෙන් යුක්තයි. ඊට පස්සේ මේ ගිතෙල් ගොඩාක් සුවඳයි. සැබෑ එළඟි තෙල් හරි මිහිරි සුවඳක් මහන්සිය තියෙනවා. ඒ වගේ කියනවා නිර්වාණය සීල සුගන්ධයෙන් යුක්තයි. නිර්වාණයේ තියෙන සුවඳ තමයි සීල සුගන්ධය. ඊට පස්සේ තියෙනවා සාරවත් ජිතෙල රස සම්පන්නයි. ප්‍රණීත රසයි. දැන් මේවා තේරෙන්නේ නැති මහත්තයා අද කාලේ සාරවත් ජිතෙල නැති නිසා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ උපමාවවත් තේරුම් ගන්න අමාරුයි අද කාලේ. නිවන ගැන කවර කතාවද? ඊට පස්සේ කියනවා ආන් මේ වගේ නිවන මේ ගිතෙල සාරවත් රසයෙන් තියෙන වගේ නිර්වාණය විමුක්ති රසයෙන් යුක්තයි. විමුක්තිය නැමැති රසය. විමුක්ති කියන්නේ නිදහස් වුණා. එහෙමයි ස්වාමීනි. නෙන් සියල්ලකින් නිදහස් වුණා. අපායවල 136 කින් නිදහස් වුණා. ඊළඟට තිරිසන් ලෝකයේ මේ ඉපදින් කීයද තිරිසන් සත්වෝ? ඒ සියල්ලකින් නිදහස් වුණා. ප්‍රේත අසුර නිකායවල කීයද? ඒ වගේ නිදහස් වුණා. මනුස්ස සංහතියෙන් නිදහස් වුණා. දිව්‍ය ලෝක කීයද? ඒ වගේ නිදහස් වුණා. බ්‍රහ්ම ලෝක උපප් කීයකින් නිදහස් වුණාද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෙන් නිදහස් වුණානේ. ඒකනේ නිවන කියන්නේ. ස්වාමීනි විමුක්ති රසය වළඳනවා කියලා ඒ ඒක පාවිච්චි කරන වචනය. එහෙමයි ස්වාමීනි. අපි දැන් මේ දහම් රසයේ යෙදී වාසය කරන දම් රසයේ අපි මේ වළඳන්නේ කියන්නේ. එහෙමයි. මේක ප්‍රණීත රසයක් කිව්වට පස්සේ ඒක අපිට දිවකින් කියන එකක්වත් උසක් බරක් මහතක් නැහැනේ. නමුත් අපිට තියෙන වචන මහත්ය මොනවා හරි මේ කියන්නේ ඒ නිවන ගැන කියන්න වචන ටිකක් එපෑ. එතකොට එච්චර ලෝකෝත්තර දෙයක් වචනෙන් වචන වලට ගන්න එක අතිශයින් අමාරුයි. ඒක තමයි බුදුරජාන් වහන්සේගේ හද මඩලෙන් ඒ වචන ටික එළියට ආවා. ඒ නිසා මේ ධර්මයේ තියෙන වචන විකෘති කළොත් පෞරස් වෙන්නේ. ඒ නිසා මොකද සාමාන්‍ය ලෝකයාට තේරෙන්නේ නැති හිතාගන්නවත් බැරි මේ උතුම් ලෝකෝත්තර දේවල් වචනෙන් විග්‍රහ කරන්ද ඒ වචන ටික ආවේ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලෙයි. ආන්න ඒක උපදින්නේ මහා පුණ්‍ය බලයකට ඒ වචන ගන්න පුළුවන් ඒක. ඒකට තමයි ඒක නිසා තමයි සිව් පිරිසින් වියාපත් කියලා එකක් ලෝකෙ දෙන්නේ. අර්ථ ධම්ම නිරුත්ති පටිභාණි. අර්ථයත් ධර්මයත් ඒව වචන වලට ගන්න පුළුවන් කමත් ප්‍රතිබහන ඒ ස්වභාවයට විග්‍රහ කර කර දෙන්න පුළුවන් එකක්. මේ තියෙන්නේ අපේ නාගසේන මහ රහතන් වහන්සේ කරන්නේ. එහෙමයි ස්වාමීනි. අහෝ සාරිපුත්යන් වහන්සේ කොහොම දේශනා කරන්න ඇතිද? බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ලෝකේ ධර්මයේ විග්‍රහ කරන්න පුළුවන් එකම එක පරම උත්තම පුජ්‍යලයා සාරිපුත්යන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. අනේ මේ මහ මුනිවරයා කෙසේනම් ධර්මයේ දේශනා කරන්න ඇති දමාවා නිවන ගැන. හිතා ගන්න බෑ ශිෂ්‍යයන්ට ධර්මයේ කියලා දුන්න හැටි. එහෙමයි. තේරුණා නේද? ඒකයි. ඉතින් ඒ නිසා මේ විමුක්ති රසය ඊට පස්සේ කියන ස්වාමීනි ගිරිසිකරේ ඇති පස් ගුණයක්. ගිරිසිකරේ කඳු බල් ගුහාවල ගිරිසිකරය. දැන් ඔන්න ඊළඟ ප්‍රශ්නේ ගිරිසිකරේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් අපි දන්න වචනේම කියන්නම් ගිරිසිකරේ තමයි ඒකට කියන්නේ. ඉතින් ඒකෙන් කොහොමද ස්වාමීන් වහන්සේ ಗುಣ පහකින් විස්තර කරන්න පුළුවන් කිව්වේ නිවන? කියනවා මහරජාණෙනි ගිරිසිකරේ උඩට නැගී සිටි දෙයක්. ගිරිසිකරේ කියන්නේ ඉහළට ඉහළ තියෙන දෙයක්. ඒ වගේ නිර්වාණය තුන් ලෝකෙම ඉහළට නැගී සිටිය දෙයක්. ගිරිසිකරේ සෙලවෙන්නේ නැති දෙයක්. මහා පර්වතේ ආ මේ වගේ නිර්වාණය අචල දෙයක්. සෙලවෙන දෙයක් නෙවෙයි. ඊට පස්සේ කියනවා ගිරිසිකරේ නැග ගැනීම ඉතා අසීරු දෙයකි. ගිරිසිකරයකට නගින්න හරිය අමාරුයිනේ. ආනේ වගේ නිර්වාණය සාක්ෂාත් කිරීම කෙලෙස් සහිත වූවන් ඉතා අසීරු දෙයක්. ගිරිසිකරේ මොදුනේහි කිසි බීජ జాතියක් පැල නොවේ. මහා ගලෙන්ම හැදිච්ච පර්වතයක මුදුන කිසි දෙයක් හැදෙන්නේ නැහැ. ආනේ වගේ නිර්වාණය කිසි ක්ලේශයක් හද නොගනී. ඊට පස්සේ කියනවා ගිරිසිකලයේ ඇලින් ගැටින් වලින් නිදහස් වී ඇති දෙකි. ඇලිලා නැහැ කොහෙටවත්. ඇලින් ගැටින් නැහැ. ගලෙන් හැදිච්ච මහා පර්වතේ. ආන්නේ වගේ නිවන ඇලින් ගැලින් වලින් තොර දෙයක්. අනේ ස්වාමිනී ඔය වචන ටික ඇති. ස්වාමිනී නිවන ගැන ওই විදිහටවත් ඇති මට තේරුම් ගන්න ලැබුණා කියලා රජුරු සාදුකාර වස්තනවා. එහෙමයි ස්වාමීනි. අපිටත් පින්වතුනි ওই විදිහට තමයි නිවන තේරුම් ගන්න තියෙන්නේ. ඒක ලෝකෝත්තර උත්තරීතර ප්‍රණීත දෙයක්. නිවන කියන්නේ. එහෙමයි. සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය ලෝකයට හිතා ගන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමයි. ඒ නිසා නිවන ගැන ওই විදිහට අපිට දැනගන්න තියෙන්නේ මේ තවත් ඉදිරියට කාරණා කීපයක් තියෙනවා නිවන ගැන. ඉතින් මම නම් කියන්නේ මේ ටික මේක අහන්න ඕන. කලින් ටික ඇහුවේ නැතත් මේ ටික හරි ආවා. එහෙමයි ස්වාමීනි. ඔය වචන ටික හරි. සාමාන්‍යයෙන් මේ පොත කියවගෙන යනකොට සාමාන්‍යයෙන් ධර්මයේ අර අර ඉගෙන ගැනීමේ වචනයක තියෙන වටිනාකමක් දන්නේ නැත්නම් ටිකක් මේව කියවන්න ප්‍රිය උපදින්නේ නැහැ. එහෙමයි. ඒ හේතුව තේරෙන්නේ නැහැ වයි කියලා හිතෙනවා. නමුත් මේ විදිහට අහන්න හරි ඕන. ඒ නිසා අද ධර්මය අහපු ඔබ විශාල වාසියක් ලැබුවා. ස්වාමීන් අවසාන අවස්ථාවේ කාරණාව පැහැදිලි කරගන්න හිත් පහළ වෙනවා. අර රජුරුත් මුලින්ම ඇහුවානේ නිවන නිවන නිවන කියලා විස්තර කරනවා. රූපයකින් පෙන්වන්න පුළුවන් දේ ආදි වශයෙන් ස්වාමීන් වහන්සේ එපරිත්තෙන් භික්ෂුන් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් විමසු අවස්ථාවක් තියෙනවා ස්වාමීනි නිවන නිවන අහනවා ඒක රාජ ස්වාමීන් කියන්නේ රාජ ස්වාමීන් කියනවා නිබ්බාණං නිබ්බාණංති බන්ති උච්චති චිත්තාවතානුකෝ බන්ති නිබ්බාණං නිවන නිවන කියන කොපමණකින් නිවන වේද කියන තණ්හක්කයෝ රාජ නිබ්බාණං තෘෂ්ණාව ශේවීම නිවනයි බුදුරජාණන් එක වචනෙන් මේ විස්තර කරා ඒක අලුතෙන් එක වචනෙන් කිව්ව ගමන් ඔක්කොම අර්ථ දන්නවා අවසරයි ස්වාමීනි බොහෝ ආකාරයෙන් අපට කරුණ පහදා වදාළ මේ උතුම් දහම් සංග්‍රහයට අනුව ඉතින් ඔබ වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා වේවා